ආයුබෝවන්. අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ බොහෝ ගැඹුරු සූත්‍රයක් සමන මණ්ඩිකා සූත්‍රය ගැන. ඔව්. මේකෙදි ඇත්තටම සාකච්ඡා වෙන්නේ සැබෑ ශ්‍රමණයෙක් කියන්නේ කවුද බුදුදහමේ ඒ අර්ථ දැක්වීම කොයි වගේද කියන එක. කතාව පටන් ගන්නේ සවැත් නුවර ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ කෙනේද. හ්ම්. ඒ කාලෙදිම උග්ගහාමාන සමණමණ්ඩිකා පුත්‍රගෙන පිරිවැජියා එයාගේ ලොකු පිරිසක් එක්ක 700ක් විතර මල්ලිකා දේවියගේ අර සමයප්පවාදක තින්දුකාචිර කියන ආරාමේ නැවතිලා ඉන්නවා. ආ. එතන තමයි අර සද්දබද්ද වෙඩිතැන නේද? හරියටම. ඒක තමයි කතාවේ මුල. පංචකංග වඩදිඩුතුමා කියලා කෙනෙක් ඉන්නවා. එයාට ඕන වෙන බුදුහාමුදුරන්ට බැහැ දකින්න. ඉතින් ඒත් එයා හිතනවා මේ වෙලාව භාවනා වෙලාවක් වෙන්න ඇති භික්ෂුන්ට බාධා කරන්න හොඳ නැහැ කියලා ඉතින් එයා තීරණය කරනවා රුක්ගහමාන පිරිවැජියාව හම්බ වෙන්න යන්න. එතනට ගියාම තමයි එයාට අර සද්දය ඇහෙන්නේ. ඔව්. එයා යනකොට දකින්නේ අහන්නේ අර පිරිවැජියාර හරව උස්සඬින් විවිධාකාර කතා කිය කියා ඉන්නවා. මොන වගේ කතාද? ඒවට කියන්නේ තිරිසන් කතා කියලා. ඒ කියන්නේ ආණ්ඩු ගැන, හොරු ගැන, ඇමතිවරු, හමුදා, යුද්ධ, කැම බීම, ඇඳුම් පැළඳුම්, වාහන ආ ලෝකේ තියෙන හැමදේම වගේ. ඕ, ගෙවල් දොරවල් මල් සුවඳ, නෑදෑයෝ, ගම්නියම් ගම් නගර, ජනපද, ස්ත්‍රී පුරුෂ කතා, වීර කතා, පාරවල්, තොටුපළවල්, මැරිච්ච අය ගැන කතා, ලෝකේ හැදිච්ච නැති වෙච්ච හැටි, මුහුද ගැන මේ වගේ ගොඩක් දේවල්. මේවා එක් තිරසං කතා වෙන්නේ. මොකද මේවා කෙලින්ම ආධ්‍යාත්මික දියුණුවට බාධා කරන හිත ලෝකෙටම බැඳලා තියෙන කතා නිසා හිත විසිරුවනවා. හරි. ඉතින් පංචකාංග එනෝකේද දැක්කම උග්ගහමාන මොකද කරන්නේ? එයා දුරදීම දකිනවා පංචකංග එනවා. එයා දන්නවා පංචකංග කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, නිශ්ශබ්දතාවයට කැමති කෙනෙක් කියලා. ආ. ඉතින් එයා පිරිස නිශ්ශබ්ද කරනවා. ඔව්. එයා කියනවා ෂ් ෂ් සද්ද කරන්න එපා. අර එන්නේ ශ්‍රමණ ගෞතම අයගෙන් ශ්‍රාවකෙක්. ඒ අය නිශ්ශබ්දතාවයට කැමති කියලා පිරිස නිහඬ කරවනවා. ඊට පස්සේ තමයි උග්ගහමාන එයාගේ අදහස කියන්නේ ශ්‍රමණයෙක් ගැන නේද? හරියටම පිරිස නිශ්ශබ්ද වුණාට පස්සේ උග්ගහමාන පංචකංගට කියනවා එයාගේ මතය අනුව ශ්‍රමණයෙක් වෙන්න ඕනේ කොහොමද කියලා. මොකක්ද මේ මතය? එයා කියනවා කාරණා හතරකින් යුක්ත නම් ඒ පුද්ගලයා තමයි නියම ශ්‍රමණේක්. කුසල සම්පන්න, පරම කුසල, උත්තම ප්‍රාප්තියට පත්වන වාදයකින් වුණත් සෙලවන්න බැරි කෙනෙක් කියලා. ඒ කාරණා හතර. 1. කයින් පව්කම් නොකිරීම. 2. වචනයෙන් නරක වචන, පවිටු වචන නොකීම. 3. හිතින් නරක සිතුවිලි, පවිටු සංකල්ප නොසිතීම. 4. පවිටු ජීවිතයක් ඒ කියන්නේ වැරදි ආජීවයක් නොගෙවීම. මේක අහුවම පංචකංගේ එකඟ වෙනවද? නෑ. එයා එකපාරටම ඒක පිළිගන්නෙත් නෑ. හැබැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. එයා හිතනවා ම්ම් මේක ගැන හරියටම දැනගන්න නම් භාග්‍යවතුන් වහන්සේගෙන්ම අහන්න ඕනේ කියලා. එයා එතනින් පිටත් වෙනවා. ඉතින් එයා කෙලින්ම යන්නේ බුදුහාමුදුරුවෝ ඔව්. භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා අර උග්ගාහමානත් එක්ක වෙච්ච කතා බහ ඒ විදිහටම විස්තර කරනවා. උග්ගාහමාන කිව්ව අර කාරණා හතර ගැනත් කියනවා. බුදුහාමුදුර මොකන්ද කියන්නේ? උන්වහන්සේ ඒ මතය පිළිගන්නවද? නෑ උන්වහන්සේ හරිම අපූරු තියෙන උපමාවකින් ඒ මතේ බිඳලා දානව. ඒ තමයි අර ලද රූපමාව. හරියටම උන්වහන්සේ අහනවා පංචකංග එහිමනම් උග්ගාහමානගේ ඔය කියන විදිහට බැලුවොත් අර උඩුකුරුව නිදාගෙන ඉන්න කිසි දෙයක් දන්නේ නැති අසරණ බිලිදා උත්තානසෙය්‍යක කුමාරක නේද පර්ම ශ්‍රමණේ වෙන්න ඕන කියලා. ආ ඒ කොහොමද? බුදුහාමුදුරුව විස්තර කරනවා ඒ බිලිඳාට කය කියලා සංඥාවක් නැහනේ. ඇඟ ගැස්සෙන එක ඇරෙන්න. එතකොට කොහොමද එයා කයින් පව් කරන්නේ? හ්ම් ඇත්තම. එයාට වචනේ කියලා සංඥාවක් නැහැ. අඬනේ කැරෙන්න. එතකොට කොහොමද වචනයෙන් පව කරන්නේ? ඒකත් ඇත්ත. එයාට සිතුවිලි කියලා සංඥාවක් නැහැ. හිනාවෙනේ කැරෙන්න. එතකොට කොහොමද හිතින් පව කරන්නේ? හරි. එයාට ආජීවය කියලා සංඥාවක් නැහැ. අම්මගේ කිරිබීලා ඉන්න එකේ ඇරෙන්න. එතකොට කොහොමද එයා පවිටු ආජීවියක් කරන්නේ? ඒ කියන්නේ උග්ගහමානගේ නිර්වචනය අනුව බැලුවොත් ලදරුව තමයි හොඳම ශ්‍රමණේනිය වෙන්න ඕනේ. ඔව්. බුදුහාමුදුරයෙන් පෙන්වා දෙන්නේ යමක් කරන්න බැරිකම හින්දා නොකර ඉන්න එකයි දැනුවත්ව සවිඥානිකව නරක දෙයින් වැළකීලා ඉන්න එකයි කියන්නේ සම්පූර්ණම කරුණු දෙකක් කියන එක. හ්ම් උග්ගහමාන පටලවාගෙන තියෙන දෙතන අක්‍රියාතාවයයි සවිඥානික සංවරයයි පටලවාගෙන. හරියටම බුදුහාමුදුරුව පෙන්නනවා ක්‍රියාවක් නොකිරීමේ නොහැකියාවේ తත්වය උත්තමයි කියලා සැලකීමේ තියෙන දෝෂය. හැබැයි බුදුහොඳුරෝ අර කාරණා හතර කය වචනේ සිතා ජීවය සංවර කරගැනීම වැදගත් නෑ කියලාත් කියන්නේ නෑ නේද? නෑ නෑ එහෙම කියන්නේ නෑ. උන්වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා අර කේව කාරණා හතරෙන්ම යුක්ත කෙනෙක් ඉන්න පුළුවන්. කයින් වචනෙන් හිතින් පවු නොකරන පවිතු ආජීවියක් නැති කෙනෙක්. ඒක න අර ලඳුරුවට වඩා උසස්. ඔව් පැහැදිලිවම උසස්. මොකද එයාගේ සංවරය සවිඥානිකයි. ඒක නොහැකියාවක් නෙවි දැනුවත්ව කරන වැලකීමක්. ඒත් ඒත් බුදුහාමුදුරෝ කියනවා එහිම වුණත් ඒ මට්ටම විතරක් කුසල සම්පන්න පරම කුසල උත්තම ප්‍රාප්තිටපත් වෙන්න ප්‍රමාණවත් නැහැ. ඒ වගේ කෙනෙක් උනත් තවමත් වාදයෙන් සෙලවිය හැකියි කියලා. ආ එදගුට ඒක හොඳ පියවරක් වුණාට ඒක අවසානය නෙවෙයි. තව ගැඹුරට යන්න ඕන. අන්න ඒකයි කාරණේ. ඒක තමයි බුද්ධහාමයේ තියෙන ක්‍රමානුකූල බව ගැඹුර. එනම් සැබෑ ශ්‍රමණෙක් වෙන්න අර උත්තරම தത്വෙටපත් වෙන්න අවශ්‍ය කරන ගැඹුරු අවබෝධය මොකද්ද? බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරන්නේ අර දහම් කරුණ 10 ගැන නේද? ඔව්. උන්වන්සේ අන්වල දෙනවා දහම් 16ක්. මේ දහම් 16 හරියට තේරුම් අරගෙන ප්‍රගුණ කරපු කෙනා තමයි නියම ශ්‍රමණයෙක් වෙන්නේ. මේක ඇත්තම ගැඹුරු විග්‍රහයක්. අපි ඒ 10 ගැන ටිකක් විස්තරාත්මකව කතා කරමු. මොනවද ඒ 10? මේ 10 ප්‍රධාන කොටස් හතරකට වගේ බෙදන්න පුළුවන්. හ්ම්. පළවෙනි එක තමයි අකුසල ධර්ම. ඒ කියන්නේ අකුසල කාය කර්ම, අකුසල වචී කර්ම සහ පවිතු දිවි පැවැත්ම. ඒ කියන්නේ මිච්ඡා ආජීවය. හරි. බාහිර ක්‍රියා හා සම්බන්ධ අකුසල්. ඔව්. ඊළඟට උන්වහන්සේ අහනා මේ අකුසල ධර්ම හටගන්නේ කොහොමද? කොහොමද? සිත මුල් කරගෙන විශේෂයෙන්ම රාගය, ద్వේෂය, මෝහය හිතේ තියෙනකොට තමයි මේ කාය වචී දුෂ්චරිත මිච්ඡා ජීව ඇති වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය මේ අකුසල ධර්ම නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ කොතනදීද? ඒක වෙන්නේ කොහොමද? කාය දුෂ්චරිතය අතෑරලා කාය සුචරිතේ වැඩුවම වචී දුෂ්චරිතයේ අතෑරලා වචී සුචරිතයේ වැඩුවම මනෝ දුෂ්චරිතයේ අතෑරලා මනෝ සුචරිතයේ වැඩුවම මිත්‍යා ආජීවය අතෑරලා සම්මා ආජීවයෙන් ජීවත් වුණාම ඒ කියන්නේ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය වැඩිමෙන් ඒකට යන මාර්ගය පිළිවෙත මොකද්ද අන්න ඒක තමයි වැදගත්ම ඒකට කියලවා සම්මා වායාමය කියලා අපි දන්න සතර සම්‍යක් ප්‍රධාන වීරිය ආ අර නූපන කුසල් ඔව්. එක නූපන අකුසල් නූපදවන්න කැමැත්තෙන්, උත්සාහයෙන්, වීරියෙන් හිත දැඩි කරගෙන ක්‍රියා කිරීම. දෙක උපන් අකුසල් ප්‍රහාණය කරන්න නැති කරන්න කැමැත්තෙන් උත්සාහයෙන් වීරියෙන් හිත දැඩි කරගෙන ක්‍රියා කිරීම තුන නූපන් කුසල් ඉපදවන්න කැමැත්තෙන් උත්සාහයෙන් වීරියෙන් හිත දැඩි කරගෙන ක්‍රියා කිරීම හතර උපන් කුසල් පවත්ව ගන්න වඩවන්න භාවනාවෙන් සම්පූර්ණ කරන්න කැමැත්තෙන් උත්සාහයෙන් වීරියෙන් හිත දැඩි කරගෙන ක්‍රියා කිරීම. මේ සතර වීරිය තමයි අකුසල ධර්ම නිරුද්ධ වීමේ ප්‍රායෝගික මාර්ගය. හරි. ඒ අකුසල ධර්ම ගැන ඊළඟ කොටස. දෙවිනි එක්ක කුසල ධර්ම. ඒ කියන්නේ කුසල කාය කර්ම, කුසල වචී කර්ම සහ පිරිසිදු දිවි පැවැත්ම. ඒ කියන්නේ සම්මා ආජීවය. අකුසලයේ අනිත් පැත්ත. ඔව්. ඒවා හටගන්නේ කොහොමද? ඒත් සිත මුල් කරගෙනමයි. ವಿಶೇಷೇನ್ ವೀತರಾಗಿ ರಾಗೇನ್ ತೊರ ವೀತದೋಸಿ ದ್ವೇಷೇನ್ ತೊರ ವೀತಮೋಹಿ ಮೋಹೇನ್ තොරසිතු විලි නිසා. ඒව නිරුද්ධ වෙන්නේ කොතනදීද? මේක ටිකක් ගැඹුරුයි වගේ නේද? කුසලයක් නිරුද්ධ වෙනවද? ඔව්, මෙතනදී නිරුද්ධ වීම කියන්නේ ඒ කුසලයේත් එහාට යන தත්වයක්. ඒ කියන්නේ සීලෙන් යුක්ත භික්ෂුවක් චිත්ත විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය ඒ කියන්නේ නිවන යථාභූතව අවබෝධ කරගත්තම තමයි ඒ කුසල ධර්ම පවා සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ සීලයෙන් එහාට ගිය විමුක්තිය ලක්ෂ කරනවා. ආ ඒ කියන්නේ කුසලයත් පහු කරගෙන යන ගමන. හරියටම. ඒකටත් මාර්ගය පිළිවෙත අර කලින් කියපු සතර සම්‍යක් ප්‍රදාන වීරියම තමයි. සම්මා වායාමය. හරි. එතකොට දැන් බාහිර ක්‍රියා කර්ම සහ ආජීවය ගැන කතා කළා. ඊළඟට එන්නේ මොනවද? ඊළඟට එන්නේ අභ්‍යන්තරයට, හිත ඇතුළට. තුන්වෙනි එක තමයි අකුසල සංකල්ප. සංකල්ප ඒ කියන්නේ සිතුවිලි. ඔව්. නරක සිතුවිලි මොනවද? කාම සංකල්ප, ඉන්ද්‍රිය සුය ගැනම සිතීම, ව්‍යාපාද සංකල්ප, වෛරී සිතුවිලි, තරහව සහ හිංසා සංකල්ප. අනුන්ට හිංසා කරන්න හිතන සිතුවිලි. මේවා හටගන්නේ කොහොමද? කලින් ඒවා සිත මුල් කරගත්තා. මේවා මේවා හටගන්නේ සංඥාව මුල් කරගෙන. ඒ කියන්නේ කාමදේවල් ගැන ඇති වෙන සංඥා, ව්‍යාපාදයට හේතු වෙන සංඥා, හිංසාවට පොළඹවන සංඥා නිසා තමයි මේ අකුසල සංකල්ප හිත ඇති වෙන්නේ. හ්ම්. මේවා නිරුද්ධ වෙන්නේ කොතනදීද? මේ අකුසල සංකල්ප කාම, ව්‍යාපාද, හිංසා සම්පූර්ණයෙන් මේ යටපත් වෙලා නිරුද්ධ වෙන්නේ ප්‍රථම ධානයේ උපදවාගෙන වාසය කරනකොට. ප්‍රථම ධානයේ. ඔව්. ඒ කියන්නේ කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිතව විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇතිව ගැඹුරු සමාධියක ඉන්නකොට ඒ සමාධි මට්ටමේදී අර නරක සිතුවිලි එන්නේ නැහැ. ආ හරි. ඒකටත් මාර්ගය පිළිවෙත. ඒකටත් මාර්ගය අර සතර සම්‍යක් ප්‍රධාන වීරියමයි සම්මා වායාමය. ඒ වීරිය තමයි ධානා මට්ටම් වලට යන්නත් උදව් වෙන්නේ. හරිම පැහැදිලි. එතකොට හතරවෙනි කොටස. හතරවෙනි එක තමයි කුසල සංකල්ප. ඒ කියන්නේ හොඳ සිතුවිලි. ඔව්. නෙක්කම සංකල්ප, කාමයෙන් මිදීම අත්හැරීම ගැන සිතුවිලි, අව්‍යාපාද සංකල්ප, වෛරයෙන් තොර මෛත්‍රී සහගත සිතුවිලි සහ අහිංසා සංකල්ප, කරුණාවෙන් යුක්ත හිංසාවෙන් තොර සිතුවිලි. මේවා හටගන්නෙත් සංඥාව මුල් කරගෙන. ඔව්. නෙක්කම සංඥා, අව්‍යාපාද සංඥා, අහිංසා සංඥා නිසා තමයි මේ කුසල සංකල්ප හිතේ වැඩෙන්නේ. මේ කුසල සිතුවිලි නිරුද්ධ වෙන්නේ කොහොමද? කලින් කුසල ධර්ම නිරුද්ධ වුණේ විමුක්තියේදී. මේවා මේ කුසල සංකල්ප නිරුද්ධ වෙන්නේ ද්විතීය ධානය උපදවාගෙන වාසය කරනකොට. ද්විතීය ධානය. ඔව්. ඒ කියන්නේ ප්‍රථම ධානයටත් වඩා ගැඹුරු සමාධියක්. එතනදී අර විතර්ක ਵਿਚාරත් නැති වෙලා යනවා. ඒ මට්ටමේදී මේ කුසල් සංකල්ප පවා යටපත් වෙලා හිත තවත් සියුම් වෙනවා. ඒ කියන්නේ හොඳ සිතුවිලිත් පහු කරගෙන යනව සමාධිය ගැඹුරු වෙද්දි. අන්න ඒකයි. ඒකටත් මාර්ගය පිළිවෙතර සතර සම්‍යක් ප්‍රදාන වීරියම තමයි සම්මා වායාමය. හරිම පුදුමයි. ඒ කියන්නේ බාහිර ක්‍රියාවලියේ ඉඳලා අභ්‍යන්තර සිතුවිලි දක්වා ඒ හැම එකක්ම ඇති වෙන හැටි නැති වෙන හැටි නැති කරගන්න මාර්ගයේ විදියට සම්මා වායාමය කියන ප්‍රායෝගික පිළිවෙත දක්වනවා. ඔව්. මේක තමයි බුදුහාමරංගේ ගැඹුරු විග්‍රහය. උග්ගාහමානගේ අර සරල කාරණා හතරට වඩා කොච්චර ගැඹුරුද ක්‍රමානුකූලද කියලා පේනවා නේද? පැහැදිලිවම. එතකොට මේ දහම් දසේ ප්‍රගුණ කලාමද සැබෑ. අර උත්තම වාදයෙන් නොසෙල්විය හැචි ශ්‍රමණයා බිහි වෙන්නේ. හරියට මෙතනට එනවා. බුදුහාමුදුරුව අවසානයේ දේශනා කරනවා අර කුසල සම්පන්න පරම කුසල උත්තම ප්‍රාප්තියටපත් වාදයෙන් නොසෙල්විය හැකි ශ්‍රමණයා යුක්ත වෙන්නේ අසේක ධර්ම 10කින් කියා. අසේක ධර්ම අසේක කියන්නේ. අසේක කියන්නේ තවදුරටත් ශික්ෂණය වෙන්න දෙයක් නැති ශික්ෂාවෙන් එතර වූ කියන එක. කියන්නේ රහතන් වහන්සේගේ తত্ত্বය. ආ රහත් භාවය. එතකොට ඒ අසේක ධර්ම 10 මුන්වද? ඒ 10 තමයි එක අසේක සම්මාදිට්ඨි නිවැරදි දැක්ම රහතන් වහන්සේගේ. දෙක අසේක සම්මා සංකල්ප නිවැරදි සංකල්පනාව තුන අසේක සම්මා වාචා නිවැරදි වචනය හතර අසේක සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාව පහ අසේක සම්මා ආජීව නිවැරදි දිවි පැවැත්ම හය අසේක සම්මා වායාම නිවැරදි උත්සාහය හත අසේක සම්මා සති නිවැරදි සිහිය අට අසේක සම්මා සමාධි නිවැරදි සමාධිය මේක ආර්ය අෂ්ටාංගික මාර්ගෙම නේද ඕ ඒ 8 ඊට අමතරව තව දෙකක් තේනවා 9 අසේක සම්මා ඥාන නිවැරදි ඥානේ රහතන් වහන්සේගේ අවබෝධය 10 අසේක සම්මා විමුක්තිය සම්පූර්ණ මිදීම අන්න ඒ 10න් යුක්ත කියලා තමයි සැබෑ උත්තම ශ්‍රමණයා කියලා බුදුහාමුදුරුව අවසානයේ නිර්වචනය කරන්නේ. ඔව් මේ දහම කරුණු 10න් යුක්ත පුද්ගලයා තමයි ඇත්තටම කුසල සම්පන්න පරම කුසල උත්තම ප්‍රාප්තියටපත් වාදීන් නොසෙල්විය හැකි ශ්‍රමණය. මේ තරම් ගැඹුරු පැහැදිලි විග්‍රහයක් ඇහුවට පස්සේ පංචකංග වඩුදෙඩතුමාට මොකද හිතෙන්නේ නැත්තේ? හරිම වටිනා සාකච්ඡාවක්. මේ සූත්‍රයෙන් අපිට ඇත්තටම ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරනෝ නේද? ඔව් නියත වශයෙන්ම. බලන්න අපි පටන් ගත්තේ උග්ගාහමානාගේ අර හරිම සරල මතු පිටින් පේන බාහිර ක්‍රියාවලින් වැළකීම සමහර විට නොහැකියාව නිසා ගැන තිබ්බ අදහසින්. ලද්දර උපමාවෙන් ඒකේ සීමාව පෙන්නවා. ඔව්. එතනින් පස්සේ සවිඥානික සදාචාරාත්මක හැසිරීම, කාය වචී මනෝ සංවරය, සම්මා ආජීවය ගැන කතා කළා. ඒක හොඳයි, ඒත් මදි කිව්වා. ඊට පස්සේ තමයි ගැඹුරු මානසික පැත්තට ගියේ. කුසල අකුසල ධර්ම, කුසල අකුසල සංකල්ප. ඒවයි හේතුව, සිත, සංඥාව ඒවා නැති වෙන හැටි, සුචරිතය වැඩිම ධාන, ඒ වගේම ඒ හැම එකටම අදාළ ප්‍රායෝගික මාර්ගය. ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන විස්තර වුණා. අවසානයේදී ඒ සියල්ල සම්පූර්ණ වෙන්නේ අර උත්තරීතර අසේක ධර්ම 10 තුලිනුයි, රහත් භාවය තුලිනුයි. ඉතින් අපිට හිතන්න තියෙන කාරණේ තමයි මේ ක්‍රමානුකූල ගමන මේ විකාශනය සැබෑ ආධ්‍යාත්මික දියුණුවේ ස්වභාවය ගැන මොනවද කියන්නේ කියන එක. ඒ කියන්නේ ඇත්තතම ආධ්‍යාත්මික දියුණුව කියන්නේ නිකම්ම නරක දේවල් නොකර ඉන්න එක විතරක්ද? ඒව නැත්තම් එහෙම නැත්තම් ඒක සවිඥානික උත්සාහයක්, සම්මා වායාමය වගේ සිතේ ගැඹුරු අවබෝධයක් සහ ඒ තුලින් ලැබෙන මානසික පරිවර්තනයක්, ප්‍රඥාවක්, විමුක්තියක් අවශ්‍ය වෙන දෙයක්ද? ඔව්. මතුපිට සදාචාරයයි ගැඹුරු ප්‍රඥාව සහ විමුක්තියයි අතර තියෙන වෙනස ගැන හිතන්න මේ සූත්‍රය අපිට ලොකු ඉඩක් දෙනවා.